බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්සේ අදත් අහලා තියෙනවා ප්‍රශ්නයක් මේ මේ ඩිස්කෂන් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඔබ වහන්සේගේ මේ ෆෝන් නම්බර එක ඇතුල් කරන්නද ඒක කමෙන්ට් එකට හොඳයි ඒකට දාන්න ඒකට WhatsApp message එකක් එවන්න කියන්න මේ link එක එවන්න කියලා තව මම දාන්නම් ඒකට හොඳයි හොඳයි අවසරයි ධම්ම ධම්ම යාත්‍රා එකේ link එකක් දාන්න ධර්මයාත්‍රා කියන ලින්ක් එකක් දාන්න. ලින්ක් එක දාන්න බැරි නම් අපේ නම්බර එක දාන්න. නම් මේක දාන්නම් හාමුදුරනේ මොකද මේ සමහර ඒවා අයින් කරනවා මේ YouTube එකේ අපිට පේනොට අනිත් අයට පේන්නේ නැහැ දාන එක්කෙනාට පේනවා ඊළඟට අවසරයි ස්වාමීන් වහන්ස මම උත්සාහ කරා ඔබ වහන්සේගේ මේ මේ ෆෝන් නම්බර් එක දාන්න ඒ දානේවා එකක්වත් ඇත්ත chat එකේ පෙන්නන්නේ නැහැ මට මගේ ෆෝන් එකේ පෙන්නනවා ඒක නිසා අපේ අපි අර ඒ කට්ටියට මෙහෙම කිව්වට කමක් නෑ නේද? අපේ වීඩියෝ අපේ ආරම්භක වීඩියෝ එකේ ෆෝන් නම්බර්ස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකකට WhatsApp කරන්න කියලා. සහ එහෙම නැත්නම් අවශ්‍ය කෙනෙක් ලියා ගන්න නම්බර එක 077 37 61 333 077 37 61 333 අපේ අංකය. එතකොට ඒකට අවශ්‍ය කෙනෙක් ඔකට WhatsApp තියෙනවා. අවශ්‍ය කෙනෙක් WhatsApp පණිවිඩයක් දාන්න. එතකොට අපි link එක එවන්න.